මහා ഘോഷින්ග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා ഘോഷින්ග ශාලවනදායේ විහෙරතේ සම්බහුලේහි අභිඤ්ඤාතේහි අභිඤ්ඤාතේහි තේරේහි ශාවකේහි සද්ධින් ආයස්මතාච සාරිපුත්තේන ආයස්මතාච මොග්ගල්ලානේන ආයස්මතාච අනුරුද්ධේන ආයස්මතාච රේවතේන ආයස්මතාච ආනන්දේන අඤ්ඤේච අභිඤ්ඤාතේ හේත් තේරේහි ශාවකේහි සන්දෙන් අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ සායන්හ සමයං පටිසල්ලානා බුට්ඨිතෝ යේනායස්මා මහා කස්සපෝ තේනුපසංඛමි උපසංඛමිත්වා ආයස්මන්තං මහා කස්සපං ඒතදවෝච ආයාමාවුසෝ කස්සප යේනායස්මා සාරිපුත්තේන තේනුපසංඛමිස්සාම ධම්ම ශවනායාති ඒවමාඋසෝති කෝ ආයස්මා මහා කස්සපෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස පච්ඡස්සෝසි අතකෝ ආයස්මාච මහා මොග්ගල්ලානෝ ආයස්මාච මහා කස්සපෝ ආයස්මාච අනුරුද්ධෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමින්සු ධම්ම ශවනාය අද්දසාකෝ ආයස්මා ආනන්දෝ ආයස්මන්තං ච මහා මොග්ගල්ලානං ආයස්මන්තං ච මහා කස්සපං ආයස්මන්තං ච අනුරුද්ධං යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමන්තේ ධම්ම ශවනාය දිස්වාන යේහනායස්මා රේවතෝ තේනුපසංකමේ උපසංකමිත්වා ආයස්මන්තං රේවතං ඒතද හෝච උපසංකමන්තා කෝ අමු ආවසෝ රේවත සප්පුරිසා යේනායස්මා සාරිපුත්තෝ තේන ධම්ම ශවනාය ආයාමාවසෝ රේවත යේනා යස්මා සාරිපුත්තෝ තේනුපසංඛමිස්සාම ධම්ම සවනායාති ඒවමාවසෝති කෝ ආයස්මා රේවතෝ ආයස්මතෝ ආනන්දස්ස පච්චස්සෝසි අතකෝ ආයස්මාච රේවතෝ ආයස්මාච ආනන්දෝ යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංඛමින්සු ධම්ම ශවනාය අද්දසාකෝ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන් තංචරේවතම් ආයස්මන් තංච ආනන්දන් දෝරතෝව ආගච්ඡන්තේ දිස්වාන ආයස්මන්තං ආනන්දං ඒතදවෝච ඒතකෝ ආයස්මා ආනන්දෝ සාගතං ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපාඨාකස්ස භගවතෝ සම්තේ කාවචරස්ස රමණීයං ආවුසෝ ආනන්ද ගෝසිංග ශාලවනං දෝසිනාරත්තේ සබ්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ ආනන්ද බික්ඛුනා ගෝසිංගසාල වනං සෝභේයාති ඉදාවුසෝ සාරිපුත්ත බික්ඛෝ බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සම්යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තතරෝපස්ස ධම්මා බෞසුතා හොಂತಿ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සොප්පටි විද්ධා සෝචතස්සන්නම් පරිසානං ධම්මං දේසේති පරිමණ්ඩලේහි පද ව්‍යංජනේහි අප්පබද්දේහි අනුසය සමුග්ඝාතාය ඒව රූපේන කෝ ආවසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභෙය්‍යාති එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන් සංරේවතං ඒකදවෝච ව්‍යාකතං කෝ ආඋසෝ රේවත ආයස්මතා ආනන්දේන යථා සකං පටිභානං තත්ථ දානිමයං ආයස්මන් සංරේවතං පුච්ඡාම රමණීයං ආඋසෝ රේවත ගෝසිංග ශාල වනං දෝසිනාරත්තේ සබ්බපාලි පුල්ලාශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ රේවත භික්ඛුනා ගෝසිංග සාලවනං සෝභෙය්‍යාති ඉදහවුසෝ සාරිපුත්ත භික්ඛෝ පටිසල්ලානාරාමෝ හෝති පටිසල්ලාන රතෝ අජ්ජත්සං චේතෝ සමතහ මනුයොත්තෝ අනිරාසතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරාණං ඒව රූපේන කෝ ආඋස්සෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංග සාලවනං සෝභෙයාති එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං අනුරුද්ධං ඒතද හෝච ව්‍යාකතං කෝ ආවුසෝ අනුරුද්ධ ආයස්මතාරේවතේන යතහා සකං පටිභානං තත්ථ දානිමයම් ආයස්මන්තං අනුරුද්ධං පුච්ඡාම රමණීයං ආවුසෝ අනුරුද්ධ ගෝසිංග සාලවනම් දෝසිනාරත්තේ සබ්බපාලි පුල්ලා ශාලාං දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවසෝ අනුරුද්ධ දික්ඛුනා ගෝසිංග ශාලවණං සෝභෙයාති ඉදාවසෝ සාරිපුත්ත බික්ඛෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේතේ සේයතහපි ආවුසෝ සාරිපුත්ත චක්කුමා පුරිසෝ උපරිපාසාද වරගතෝ සහස්සං නේමි මණ්ඩලානං ඕලෝකේය ඒවමේව කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේති ඒව රූපේන කෝ ආවසෝ සාරිපුත්ත භික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙය්‍යාති එවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ ආයස්මන්තං මහා කස්සපං ඒතදවෝච ව්‍යාකතං කෝ ආවුසෝ කස්සප ආයස්මතා අනුරුද්ධේන යතහා සකං පටිභානං අත්ථ දානිමයං ආයස්මන්තං මහා කස්සපම් පුච්ඡාම රමණීයං ආවුසෝ කස්සප ගෝසිංග ශාලවනං දෝසිනාරත්තේ සම්බපාලි පුල්ලා ශාලා දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවසෝ කස්සප බෙක්ඛුනා ගෝසිංග සාලවනං සෝභේයාති ඉදහාවසෝ සාරිපුත්ත බික්ඛෝ අත්තනාච ආරඤ්‍යකෝ හෝති අරඤ්‍යකත්තස්ස ච වන්නවාදී අත්තනාච පිණ්ඩපාතිකෝ හෝති පිණ්ඩපාතිකත්ථස්සච වන්නවාදී අත්තනාච පංසුකෝලිකෝ හෝති පංසුකෝලිකත්ථස්සච වන්නවාදී අත්තනාච තේචීවරිකෝ හෝති තේචීවරිකත්ථස්සච වන්නවාදී අත්තනාච අප්පිච්ඡෝ හෝති අප්පේච්ඡතාය ච වන්නවාදී අත්තනාච සන්තුට්ඨෝ හෝති සන්තුට්ඨියාච වන්නවාදී අත්තනාච පවිවිත්තෝ හෝති පවිවේකස්සච වන්නවාදී අත්තනාච අසංසට්ඨෝ හෝති අසංසග්ගස්සච වන්නවාදී අත්තනාච ආරද්ධ විරියෝ හෝති විරියාරම්භස්සච වන්නවාදී අත්තනාච සීල සම්පන්නෝ හෝති සීල සම්පදායච වන්නවාදී අත්තනාච සමාධි සම්පන්නෝ හෝති සමාධි සම්පදායච වන්නවාදී අත්තනාච පඤ්ඤා සම්පන්නෝ හෝති පඤ්ඤා සම්පදායච වන්නවාදී අත්තනාච විමුක්ති සම්පන්නෝ හෝති විමුක්ති සම්පදායච වන්නවාදී අත්තනාච විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ හෝති විමුක්ති ඥාන දස්සන සම්පදායච වන්නවාදී ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග සහලවනං සෝභෙනියාති එවං වොත්තේ ආයස්මාසාරි පුත්තෝ ආයස්මන්තං මොග්ගල්ලානං ඒතදවෝච ව්‍යාසතං කෝ ආවුසෝ මොග්ගල්ලාන ආයස්මතා මහා කස්සපේන යථාසකං පටිභානං තත්ත දානිමයං ආයස්මන්තං මහා මොග්ගල්ලානං පුච්ඡාම රමණීයං ආවුසෝ මොග්ගල්ලාන ගෝසිංග ශාලවනං දෝසිනාරත්ති සබ්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභෙය්‍යාති ඉදා උසෝ සාරිපුත්ත ද්වේ බික්ඛෝ අභිධම්ම කතං කතෙන්ති තේ අඤ්ඤමඤ්ඤං පඤ්ඤං පොච්ඡන්ති අඤ්ඤමඤ්ඤස්ස පඤ්ඤං පොට්ඨා විසජ්ජෙන්ති නොච සංසාදෙන්ති ධම්මේතනේ සංකතා පවත්තනී හෝතේ ඒව රූපේන කෝ ආහුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝදෙය්‍යාති අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන්තං සාරිපුත්තං ඒතදවෝච ව්‍යාකතං කෝ ආවුසෝ සාරිපුත්ත අම්මේහි සම්බේහේව යතහා සකං පටිභානං තත්ත දානිමයං ආයස්මන්තං සාරිපුත්තං පුච්ඡාම රමණීයං ආවුසෝ සාරිපුත්ත ගෝසිංග ශාලවනං දෝසිනාරත්තේ සබ්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවසෝ සාරිපුත්ත දික්ඛුනා ගෝසිංග ශාලවණං සෝභෙය්‍යාති ඉදාවසෝ මොග්ගල්ලාන බික්ඛෝ චිත්තං වසං වත්තේති නොච බික්ඛෝ චිත්තස්ස වශයෙන් වත්තති සෝතාය විහාර සමාපත්තියා ආකංකතේ පුබ්බන්න සමයං විහෙරිතුං කාය විහාර සමාපත්තියා පුබ්බන්න සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ මජ්ජන්තිකං සමයං විහෙරිතුං ථාය විහාර සමාපත්තියා මජ්ජන්තිකං සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ සායන්න සමයං විහෙරිතුං ඡාය විහාර සමාපත්තිය සායන්න සමයං විහෙරති සේයතාපියාවසෝ මොග්ගල්ලාන රඤ්ඤෝ වාරාජ මහාමත්ස්සවා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකෝ පූරෝ අස්ස සෝ යඤ්ඤ දේව දුස්සයුගං ආකංකේය පුබ්බන්න සමයං පාරුපිතුං තං අදේව දුස්සයෝගම් පොබ්බන්න සමයං පාරුපේය යඤ්ඤ දේව දුස්සයෝගං ආකංකේය මජ්ජන්තිකං සමයං පාරුපිතුං තං අදේව දුස්සයෝගම් මජ්ජන්තිකං සමයං පාරුපේය යඤ්ඤ දේව දුස්සයෝගං ආකංකේය සායන්න සමයං පාරුපිතුං තං සදේව දුස්සයුගං සායන්න සමයං පාරුපෙය්‍ය ඒවමේව කෝ ආවසෝ මොග්ගල්ලාන බික්ඛෝ චිත්තං වසං වච්ඡේති නොච බික්ඛෝ චිත්තස්ස වශේන වත්තති සෝයාය විහාර සමාපත්තියා ආකංකතේ පුබ්බන්න සමයං විහෙරිතුං ඡාය විහාර සමාපත්තියා පුබ්බන්න සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ මජ්ජන්තිකං සමයං විහෙරිතුං ඡාය විහාර සමාපත්තියා මජ්ජන්තිකං සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ සායන්න සමයං විහෙරිතුං තාය විහාර සමාපත්තියා සායන්න සමයං විහෙරති ඒව රූපේන කෝ ආවසෝ මොග්ගල්ලාන බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභෙය්‍යාති අතකෝ ආයස්මා සාරිපුත්තෝ තේ ආයස්මන්තේ ඒතදවෝච ව්‍යාකටංකෝ ආවුසෝ අම්මේ හේ සබ්බේ හේව යතහා සකං පටිභානම් ආයාමාවුසෝ යේන භගවා තේනුපසංකමිත්වා ඒතමත්තං භගවතෝ ආරෝච්චසාම යතානෝ භගවා ව්‍යාකරිස්සති අතහානම් ධාරිස්සාමාති ඒවමාවුසෝති කෝතේ ආයස්මන්තෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝ සුං අත කෝතේ ආයස්මන්තෝ යේන භගවාතේන උපසංඛමින්සු උපසංඛමෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච්ච ඉදබන්තේ ආයස්මා චරේවතෝ ආයස්මා ච ආනන්දෝ යේනාහං තේනුපසංඛමින්සෝ ධම්ම ශවනාය අද්ද සංකෝ අහං බන්තේ ආයස්මන් සංචරේවතම් ආයස්මන්තං ච ආනන්දං දූරතෝව ආගච්ඡන්තේ දිස්වාන ආයස්මන්තං ආනන්දං ඒතදවෝච්ඡං ඒතු කෝ ආයස්මා ආනන්දෝ සාගතං ආයස්මතෝ ආනන්දස්ස භගවතෝ උපට්ඨා කස්ස භගවතෝ සම්සේ කාවචරස්ස රමණීයං ආවුස්සෝ ආනන්ද ගෝසිංග ශාලවනං දෝසිනාරත්තේ සබ්බපාලි පොල්ලා ශාලා දිබ්බා මඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුස්සෝ ආනන්ද බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙය්‍යාති ඒවන්වොත්තේ බන්තේ ආයස්මා ආනන්දෝ මංගේ සදවෝච ඉදාවසෝ සාරිපුත්ත බික්ඛු බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිචයෝ යේසේ ධම්මා ආදි කල්යානා මජ්ජේ කල්යානා පරියෝසాన කල්යානා සාත්තා සම්බ්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති තතහරෝපස්ස ධම්මා බහුසුතා හොන්ති දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා සෝ චතස්සන්නං පරිසානන් ධම්මං දේසේති පරිමණ්ඩලේහි පදබෙන්ජනේහි අප්පබද්දේහි අනුසය සමුග්ඝාතාය ඒව රූපේන කෝ ආවසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභෙය්‍යාති සාදු සාදු සාරිපුත්ත යථාස්තං ආනන්දෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය ආනන්දෝ හි සාරිපුත්ත බහුසුතෝ සුතධරෝ සුත සංනිචයෝ යේසේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සම්බ්‍යංජනා කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්තේ තතාරෝපස්ස ධම්මා බහුසුතා හොන්තේ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධාං සෝච්ඡතස්සන්නං පරිසානං ධම්මං දේසේති පරිමණ්ඩලේහි පදබැංජනේහි අප්පබද්දේහි අනුසය සමුග්ඝාතායාති එවං වුත්තේ අහං බන්තේ ආයස්මන්තං රේවතං ඒතදවෝච්ඡන් ව්‍යාසතංකෝ ආවුසෝරේවත ආයස්මතා ආනන්දේන යතා සකං පටිභානම් තත්ථ දානිමයං ආයස්මන්තං රේවතං පුච්ඡාම රමණීයං ආවුසෝරේවත ගෝසිංග ශාලවනං දෝසිනා රත්ති සබ්බ පාලි පුල්ලා ශාලාං දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවසෝ රේවත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභේයාති එවං වොත්තේ බන්තේ ආයස්මාරේවතෝ මං ඒතද වෝච ඉදාවසෝ සාරිපුත්ත බික්ඛෝ පටිසල්ලානාරාමෝ හෝති පටිසල්ලාන රතෝ අජ්ජත්සං චේතෝ සමත මනුයොත්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරාණං ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙය්‍යාති සාදෝ සාදෝ සාරිපුත්තේ යතහා සංරේවතෝව සම්ම්‍යාභ්‍යාකරමානෝ භ්‍යාකරෙය්‍ය රේවතෝ හි සාරිපුත්ත පටිසල්ලානාරාමෝ පටිසල්ලාන රතෝ අජ්ජත්සං චේතෝ සමත මනුයුත්තෝ අනිරාකතඥානෝ විපස්සනාය සමන්නාගතෝ බ්‍රෝහෙතා ශුඤ්ඤාගාරානන්ති එවං උත්තේ අහං බන්තේ ආයස්මන් සං අනුරුද්ධං ඒතදවෝ චන් ව්‍යාකතං කෝ ආවුසෝ අනුරුද්ධ ආයස්මතාරේවතේන යතා සකං පටිභානං තත්ථ දානි මයං ආයස්මන් සං අනුරුද්ධං පුච්ඡාම රමණීයං ආවුසෝ අනුරුද්ධ ගෝසිංග ශාල වනම් දෝසිනාරත්තේ සම්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ අනුරුද්ධ වික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභෙය්‍යාති එවං උත්තේ බන්තේ ආයස්මා අනුරුද්ධෝ මං ඒ තදවෝච ඉදාවසෝ සාරිපුත්ත දික්ඛෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේති සේයතාපි ආවසෝ සාරිපුත්ත චක්ඛුමා පුරිසෝ උපරිපාසාද වරගතෝ සහස්සං නේමි මණ්ඩලං ඕලෝකේය ඒවමේව කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛෝ විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේති ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභේයාති සාදෝ සාදෝ සාරිපුත්ත යථාතං අනුරුද්ධෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය අනුරුද්ධෝ හි සාරිපුත්ත දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සහස්සං ලෝකානං ඕලෝකේති තී එවං වත්තේ අහං බන්තේ ආයස්මන්තං මහා කස්සපං ඒතදවෝචන් ව්‍යාකතං කෝ ආවුසෝ කස්සප ආයස්මතා අනුරුද්ධේන යතහා සකං පටිභානම් තත්ත දානිමයං ආයස්මන්තං මහා කස්සපං පුච්ඡාම රමණීයං ආවුසෝ කස්සප ගෝසිංග ශාලවනං දෝසිනාරත්ති සබ්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවසෝ කස්සප බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙයාති එවං බුත්තේ බන්තේ ආයස්මා මහා කස්සපෝ මං ඒතදවෝච ඉදහවුසෝ සාරිපුත්ත බික්ඛෝ අත්තනාච ආරඤ්‍යකෝ හෝති ආරඤ්‍ය කත්තස්සච වන්නවාදී අත්තනාච පිණ්ඩපාතිකෝ හෝති පිණ්ඩපාති කත්තස්සච වන්නවාදී අත්තනාච පංසුකෝලිකෝ හෝති පංසුකෝලි කත්තස්සච වන්නවාදී අත්තනාච තේචීවරිකෝ හෝති තේචීවරිකත්තස්සච වන්නවාදී අත්තනාච අප්පිච්ඡෝ හෝති අප්පිච්ඡතාය වන්නවාදී අත්තනාච සන්තුට්ඨෝ හෝති සන්තුට්ඨියාච වන්නවාදී අත්තනාච පවිවිත්තෝ හෝති පවිවේකස්සච වන්නවාදී අත්තනාච අසංසට්ඨෝ හෝති අසංසග්ගස්සච වන්නවාදී අත්තනාච ආරද්ධ විරියෝ හෝති විරියාරම්භස්සච වන්නවාදී අත්තනාච සීල සම්පන්නෝ හෝති සීල සම්පදායච වන්නවාදී අත්තනාච සමාධේ සම්පන්නෝ හෝතේ සමාධේ සම්පදායච වන්නවාදී අත්තනාච පඤ්ඤා සම්පන්නෝ හෝතේ පඤ්ඤා සම්පදායච වන්නවාදී අත්තනාච විමුක්තේ සම්පන්නෝ හෝතේ විමුක්ති සම්පදායච වන්නවාදී අත්තනාච විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ හෝතේ විමුක්ති ඥාන දර්ශන සම්පදායච වන්නවාදී ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝභියාති සාධෝ සාධෝ සාරිපුත්ත යථා සංපස්සපෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය කස්සපෝ හි සාරිපුත්ත අත්තඥාච ආරඤ්‍යකෝ ආරඤ්‍ය කත්තස්සච වන්නවාදී අත්තනාච පිණ්ඩපාතිකෝ පිණ්ඩපාතිකත්තස්සච වන්නවාදී අත්තනාච පංසුකෝලිකෝ පංසුකෝලිකත්තස්සච වන්නවාදී අත්තනාච තේචීවරිකෝ තේචීවරිකත්තස්සච වන්නවාදී අත්තනාච අප්පිච්ඡෝ අප්පිච්ඡතායච වන්නවාදී අත්තනාච සන්තුට්ඨෝ සන්තුට්ඨියාච වන්නවාදී අත්තනාච පවිවිත්තෝ පවිවේකස්සච වන්නවාදී අත්තනාච අසංසට්ඨෝ අසංසග්ගස්සච වන්නවාදී අත්තනාච ආරද්ධ විරියෝ විරියාරම්භස්සච වන්නවාදී අත්තනාච සීල සම්පන්නෝ සීල සම්පදායච වන්නවාදී අත්තනාච සමාධේ සම්පන්නෝ සමාධේ සම්පදායච වන්නවාදී අත්තනාච පඤ්ඤා සම්පන්නෝ පඤ්ඤා සම්පදායච වන්නවාදී අත්තනාච විමුත්තේ සම්පන්නෝ විමුත්තේ සම්පදායච වන්නවාදී අත්තනාච විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ විමුක්ති ඥාන දර්ශන සම්පදායච වන්නවාදීති එවං බුත්තේ අහං බන්තේ ආයස්මන්තං මහා මොග්ගල්ලානං ඒතදවෝච්ඡන් ව්‍යාකසංඛෝ ආවුසෝ මොග්ගල්ලාන ආහයස්මතා මහා කස්සපේන යතහාසකං පටිභානං තත්හ දානිමයං ආයස්මන්තං මහා මොග්ගල්ලානං පුච්ඡාම රමණීයං ආවුසෝ මොග්ගල්ලාන ගෝසිංහ ශාලවනං දෝසිනාරත්තේ සම්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ මොග්ගල්ලාන වික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙය්‍යාති එවං වුත්තේ බන්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ මං ඒතද වෝච ඉදාවුසෝ සාරිපුත්ත ද්වේ භික්ඛෝ අභිධම්ම කතං කතෙන්ති තේ අඤ්ඤමඤ්ඤං පඤ්ඤං පොච්ඡන්ති අඤ්ඤමඤ්ඤස්ස පඤ්ඤං පොට්ඨා විස්සජ්ජෙන්ති නොච සංසාදෙන්ති ධම්මේචනේ සංකතා පවත්තනී හෝති ඒව රූපේන කෝ ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග සාලවනං සෝබෙය්‍යාති සාධෝ සාධෝ සාරිපුත්ත යථාත් තං මොග්ගල්ලානෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරේය මොග්ගල්ලානෝ හි සාරිපුත්ත ධම්ම කතිකෝති එවං වොත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ භගවන්තං ඒ තදවෝච අත ක්වාහං බන්තේ ආයස්මන් සංසාරිපුත්තං ඒතද වෝචන් ව්‍යාකතං කෝ ආවුසෝ සාරිපුත්ත අම්හේ හේ සබ්බේ හේව යතහා සකං පටිභානං අත්ථ දානිමයං ආයස්මන් සංසාරිපුත්තං පුච්ඡාම රමණීයං ආවුසෝ සාරිපුත්ත ගෝසිංග ශාලවනං දෝසිනාරත්තේ සබ්බපාලි පුල්ලා ශාලා දිබ්බාමඤ්ඤේ ගන්ධා සම්පවන්තේ කතං රූපේන ආවුසෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාල වනං සෝභේයාති එවං වුත්තේ භන්තේ ආයස්මා සාරිපුත්තෝ මං ඒතදවෝච ඉදාවුසෝ මොග්ගල්ලාන බික්ඛෝ චිත්තං වසං වත්තේති නොච බික්ඛෝ චිත්තස්ස වශයෙන් වත්තති සෝ යාය විහාර සමාපත්තිය ආසංකතේ පුබ්බන්න සමයං විහෙරිතුම් ථාය විහාර සමාපත්තිය පුබ්බන්න සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ මජ්ජන්තිකං සමයං විහෙරිතුං ථාය විහාර සමාපත්තියා මජ්ජන්තිකං සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකංකතේ සායන්න සමයං විහෙරිතුං ථාය විහාර සමාපත්තියා සායන්න සමයං විහෙරති සේයතාපියාවුසෝ මොග්ගල්ලාන රඤ්ඤෝ වාරාජ මහා මත්ස්සවා නානාරත්ථානං දුස්සානං දුස්සකරණ්ඩකෝ පූරෝ අස්ස සෝයඤ්ඤ දේව දුස්සයුගං ආකංකේය පුබ්බන්න සමයං පාරුපිතුං සම්තදේව දුස්සයුගං පුබ්බන්න සමයං පාරුපේය යඤ්ඤදේව දුස්සයුගං ආකාංකේය මජ්ජන්තිකං සමයං පාරපිතොං තදේව දුස්සයුගං මජ්ජන්තිකං සමයං පාරුපේය යඤ්ඤදේව දුස්සයුගං ආකාංකේය සායන්න සමයං පාරුපිතොං තදේව දුස්සයුගං සායන්න සමයං පාරුපේය ඒවමේව කෝ ආවුසෝ මොග්ගල්ලාන බික්ඛෝ චිත්තං වසං වස්තේති නොච බික්ඛෝ චිත්තස්ස වශයෙන් වත්තේති සෝයාය විහාර සමාපත්තියා ආකංකති පුබ්බන්න සමයං විහෙරිතුං ථාය විහාර සමාපත්තියා පුබ්බන්න සමයං විහෙරති යාය විහාර සමාපත්තිය ආකංකතේ මජ්ජන්තිකං සමයං විහෙරිතොන් තාය විහාර සමාපත්තිය මජ්ජන්තිකං සමයං විහෙරති යාය විහාර සමාපත්තිය ආකංකතේ සායන්න සමයං විහෙරිතොන් තාය විහාර සමාපත්තිය සායන්න සමයං විහෙරති ඒව රූපේන කෝ ආවුසෝ මොග්ගල්ලාන බික්ඛුනා ගෝසිංහ ශාලවනං සෝභෙය්‍යාති සාධෝ සාධෝ මොග්ගල්ලාන යථා සංසාරිපුත්තෝව සම්මා ව්‍යාකරමානෝ ව්‍යාකරෙය්‍ය සාරිපුත්තෝ හි මොග්ගල්ලාන චිත්තං වසංවත්තේති නොච සාරිපුත්තෝ චිත්තස්ස වශයෙන් වත්තති සෝයාය විහාර සමාපත්තියා ආකාන්තතේ පොබ්බන්න සමයං විහෙරිතුන් ථාය විහාර සමාපත්තියා පොබ්බන්න සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකාංකතේ මජ්ජන්තිකං සමයං විහෙරිතුන් ථාය විහාර සමාපත්තියා මජ්ජන්තිකං සමයං විහෙරති යාය විහාර සමාපත්තියා ආකාංකතේ සහායන්න සමයං විහෙරිතුන් තාය විහාර සමාපත්තියා සායන්න සමයං විහෙරති තේ ඒවං වොත්තේ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒ සදවෝච කස්සනකෝ භන්තේ සුභාසිතන්ති සම්මේ සංඝෝ සාරිපුත්ත සුභාසිතං පරියායේන අපිට මමසේ සුනාත යථා රූපේන බික්ඛුනා ගෝසිංග ශාලවනං සෝබෙය්‍ය ඉද සාරිපුත්ත බික්ඛෝ පච්ඡාබත්තං පින්ඩපාත පටෙක්ඛන්තෝ නිසේදති පල්ලංකං ආභෝජිත්වා උජොං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා නතාවාහං ඉමං පල්ලංකං බින්දිස්සාමි යාව මේ නානුපාදාය ආශවේහි චිත්තං විමුච්ඡිස්සති තේ ඒව රූපේන කෝ සාරිපුත්ත බික්ඛුනා ගෝසිංග ශාලවනම් සෝබෙය්‍යාති ඉදම වෝච භගවා අත්සමනාතේ ආයස්මන්තෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහා ගෝසිංග සුත්තම් ဒုတိယං